තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි द्वितीयम्पि सङ्घं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාපානපදා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජ පමාදත්තානා වේරමණී සික්ඛා පදං සමාදියාමි සුරාමේරය මජ්ජුපමා දක්ඛානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධෙන් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආමබන්තේ සතු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 භයමන්තරතෝ ජාතං තං ජනෝ නාව බුද්ධති දුට්ඨෝ අත්තං නජානාති දුට්ඨෝ ධම්මං නපස්සති අන්දං තමං තදා හෝති යං දෝසෝ සහතේ නරංති සද්ධාවන්ත පිනතුනි අද ලක්ෂ්මී ප්‍රනාන්දු මෑණියන් දූ දරුවන් ඥාත හිත මිත්‍රාදීන් හැම දිනම එකතු වෙලා අද මේ බඳු මහ පිංකමක් සිද්ධ කරන්නට අදහස් කළේ තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාට දයාබර පියාණන් වහන්සේට නවරත්න ප්‍රනාන්දු ඒ පියාණන් සිහිපත් කරලා එතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ මූලික පරමාර්ථය පෙරදරි කරගෙන සියලු දෙනාටම ධම්ම අසන්නට අවස්ථාවක් සලස්වා දීලා ඒ ධර්ම දානමේ මහ කුසලයේ සිද්ධ කරගෙන තම තමනුත් ධම්ම අසලා සෑම දිනාටමත් තමන්ටත් මෙලව පරලව යහපත සලසා ගන්නට දහම් මඟ පහදා ගන්නට නිවන් අවබෝධ කරන්නට මඟ සලසා ගන්නට අපේක්ෂා ඇති කරගෙනයි අද මේ මහ පිංකම සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අද පින්නතුන්ට ධර්ම දේශනා කරන්නට අපි මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ විසින් මේ ද්වේෂය පිළිබඳව කරලා තියෙන දේශනාවක්. මේ මාත්‍රිකා පාඩේ මේ ગાථා ධර්ම දෙක අපි මාත්‍රිකා කරගත්තේ ද්වේෂය පිළිබඳව විවරණයක් සපයන්නට නොවේ ඒ ද්වේෂය දුරු කරගන්නට ප්‍රායෝගිකව භාවිතා කළ හැකි ක්‍රම හතක් පිළිබඳව කෙටියෙන් නමුත් කරුණු පැහැදිලි කරලා දෙන්නට දෛනික ජීවිතයේ කටයුතු කරනකොට තමන්ගේ නිවසේ වුණත් සමාජයේ වුණත් අපි හැම කෙනෙකුටම අපි අකමැති දේවල් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. සිදුවීම් වශයෙන්, අත්දැකීම් වශයෙන්, අවස්ථා වශයෙන්, ඒ වගේම ඉන්ද්‍රයන්ට ගෝචර වෙන නොයෙකුත් ආරම්මන වශයෙන් අපි ප්‍රිය නොකරන බොහෝ දේ අපට අත්දකින්නට අත්විඳින්නට වෙනවා. ඒ ප්‍රිය නොකරන දෙයක් සමග ඉන්ද්‍රිය ගැටෙනකොට ඒ පිළිබඳව ඇතිවන අකමැත්ත, නුරුස්සන බව, අප්‍රසාදය ප්‍රතික්ෂේප කිරීම තමයි ද්වේෂයයි කියලා හඳුන්වන්නේ. මේක විවිධ අවස්ථාවල විවිධාකාරයෙන් මනසේ මතුවෙනවා. ක්‍රෝධය හැටියට මතුවෙනවා, භීතිය හැටියට මතුවෙනවා, ශෝකය හැටියට මතුවෙනවා, පිළිකුල හැටියට මතුවෙනවා. එකම ද්වේෂය එහෙම නැත්නම් අරමුණු ප්‍රතික්ෂේප කිරීම ක්‍රම හතරකින් අපේ මනස තුල ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. පළවෙනි ක්‍රමය තමයි ක්‍රෝධය හැටියට. ක්‍රෝධය හැටියට කියලා කියන්නේ අරමුණට එරෙහිව අරමුණ සමග ගැටෙමින් අරමුණට ප්‍රතිවිරුද්ධව අරමුණ මඩින ස්වභාවයෙන් අරමුණට විරෝධතාවයේ දක්වමින් මනසෙහි පහළ වෙන අවස්ථාව. ඒකට කියනවා කෝපයයි කියලා. හරියට දන්දෙන් පහරලත් සර්පෙක් වගේ මනස ඇතුලෙන් ඒ ප්‍රකෝපකාරී බව මතුවලා එනවා. ඒ එක් අවස්ථාවක්. ඒක තමයි ද්වේෂයේ ප්‍රකටම අවස්ථාව. ඒ විදිහට ප්‍රකෝපකාරී විදිහට මතු නොවුනත් භීතිය කියලා කියන්නේ ද්වේෂයම තවත් එක් අවස්ථාවක්. භීතියයි කියලා කියන්නේ අරමුණ ප්‍රතික්ෂේප කරනවා හැබැයි එය අභිභවා යන්නට තරම් ශක්තිය නැහැ. අභිභවා යා නොහැකි අරමුණකදී ඇතිවන ප්‍රතික්ෂේප කිරීමට අපි කියනවා බියයි කියලා. හස්තියෙක් කුපිත වෙලා අපි ඉදිරියට කුංචනාද කරගෙන දුවගෙන આવොත් එය මඩින්නට තරම් අපි තුල ශක්තිය නැහැ. එතකොට අපි බියපත් වෙනවා. එතන බිය කියන්නේ මොකද්ද? ඒ සිදුවීමට අපි කැමති නැහැ. ඒක අත්දකින්න, ඒක අත්විඳින්න අපි ප්‍රිය නැහැ. පිස්සු බල්ලෙක් අපි වෙතට දුවගෙන ආවොත්, සර්පෙක් අපි වෙතට කුපිත වෙලා දෂ්ට කරන්නට ඉදිරියට ආවොත් අපි බියපත් වෙනවා. ඒ බිය වෙනවා කියලා කියන්නේ ඒ ආරම්මනේ ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ඒ අභිභවයන්නට තරම් අපට ශක්තිය නැහැ. එබඳු අවස්ථාවලදී මනසේ ඇති වෙන ප්‍රතික්ෂේප කිරීම බිහිතියයි කියලා හඳුන්වනවා. ඊළඟට තව අවස්ථාවලදී අරමුණු ප්‍රතික්ෂේප කරනවා එය නැවත කවදාවත් අපට යථා තත්ත්වයට පමුණවා ගන්නට බැරි බව අපි දන්නවා. එබඳු අවස්ථාවලදී නමුත් ඒ සිදුවීම අපි ප්‍රතික්ෂේප කරනවා මනසේ. තමන්ගේ ඥාතියෙකුගේ අභාවය, මවගේ අභාවය, පියාගේ අභාවය, සැමියාගේ බිරිඳගේ අභාවය, දරුවාගේ අභාවය තමන් ප්‍රිය කරන්නේ නැහැ. තමන් බලාපොරොත්තු නොවන අවස්ථාවක එබඳු ප්‍රියමනාප පුද්ගලයෙකුගේ අභාවයක් සිද්ධ වුණොත් තමන් අපේක්ෂා කරන දෙයක් හදිසියේ අපේක්ෂා භංගත්වයට කඩවීමට පත් වුණු එහෙම නැත්නම් බලාපොරොත්තු කඩ වුණු මෙබඳු අවස්ථාවක තමන් සතුව තිබුණු දෙයක් හදිසියේ තමන්ට අහිමි වුණොත් මෙබඳු අවස්ථාවකදී අපේ මනසේ ඒ සිදුවීම ප්‍රතික්ෂේප කරන්නා වූ මනෝභාවයක් ඇති වෙනවා. හැබැයි නැවත අපිට මේක යථා තත්වයට පත් කරගන්නටත් බැහැ කියලා අපට තේරෙනවා. ඒත් මනසින් ප්‍රතික්ෂේප කරනවා. එබඳු අවස්ථාවකදී ඇති වෙන ප්‍රතික්ෂේප කිරීම ශෝකයයි කියලා හඳුන්වනවා. තව සමහර අවස්ථාවලදී අරමුණ ප්‍රතික්ෂේප වෙනවා හැබැයි එය ස්පර්ශ කරන්නටවත් ඒ ගැන හඟින්නට තරම්වත් අපේ මනස කැමති නැහැ. ඒ තරම්ම මනසින් ඒක පිළිකුල් කරනවා. අසුචි ගොඩක් දැක්කොත්, එහෙම නැත්නම් මලකුණක් දැක්කොත්, එබඳු අවස්ථාවක ඒක ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ප්‍රතික්ෂේප කිරීම අපේ ගත සිත දෙකම හැකිලෙන ස්වභාවයෙන් තමයි බැහැර වෙන ඉවත් කරගන්නා ස්වභාවයෙන් තමයි මේ ප්‍රතික්ෂේප කිරීම මතුවෙන්නේ. ඒකට කියනවා පිළිකුලයි කියලා. එතකොට මේ කවර ආකාරයෙන් මතුණත් ද්වේෂයමයි වඩාම අපට ද්වේෂයේ හැටියට ප්‍රකටව අපි හඳුනාගෙන තියෙන්නේ ක්‍රෝධයේ හැටියට අරමුණ සමග ගැටෙමින් අරමුණ සමග ප්‍රතිවිරුද්ධ වෙමින් අරමුණ සමග ද්වන්ද වෙමින් අපේ මනසේ ආවේගකාරීව ඇති වෙන මනෝභාවය තමයි අපි ගොඩක් වෙලාවට ද්වේෂය කියලා හඳුන්වන්නේ. එතකොට එය පමණක් නෙමේ මේ අවස්ථා හතරෙහිම අපේ මනසේ මතුවෙන ද්වේෂය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනත්ත ජනනෝ දෝසෝ දෝසෝ චිත්ත පකෝපනෝ මේ ද්වේෂය අනර්ථය ඇති කරනවා යහපත අහිමි කරනවා අයහපත මතු කරනවා කුමක් නිසාද දෝසෝ චිත්ත පකෝපනෝ මේ ද්වේෂයෙන් සිත ප්‍රකෝප කරනවා සිත කිලිටි කරනවා සිත ව්‍යාකූල කරනවා සිත ආවේගකාරී කරනවා භයමන්තරතෝ ජාතං තං ජනෝ නාව බුජ්ජති මේ ද්වේෂය මනසේ ඇති වුනහම නිරන්තරයෙන් මහා බියක් මනසට ඇති කරනවා මහා තැතිගැන්මක් ඇති කරනවා අපි යමක් ප්‍රතික්ෂේප කරන්නේ ඒකෙන් අපට හානියක් අනතුරක් වේවි කියන සංඥාවක් එක්ක අර කෝප වෙන්නේ කොමක් නිසාද ප්‍රකෝපකාරී විදිහට මතුවෙන්නේ මොකක් නිසාද මෙහෙම වුණොත් ලොකු අනර්ථයක් සිද්ධ වෙනවා ඒ නිසා මේකට නම් මේක නම් වෙන්න ඉඩ තියන්න බෑ. මේකට නම් මම කැමති නෑ. මේ විදිහෙන් එක්තරා බිය ස්වභාවයකුත් ඒ තුල අන්තර්ගත වෙලා තියෙනවා. તો නිරන්තරයෙන් මේ ද්වේෂය යම්කිසි කෙනෙකුගේ මනසේ පහළ වෙනවා නම් ඒ පුද්ගලයාට බියක් ඒත් එක්කලාම මතුවෙනවා. ඒ බිය එන්නේ ද්වේෂ සහගතව තව කෙනෙකුට හිංසා කළොත්, තව කෙනෙකුට ගහලා විනාශ කළොත්, වෙඩි තියලා මැරුවොත්, බෝම්බ ගහලා මැරුවොත්, වසවිස දීලා මැරුවොත් මේ හැම එකක් පස්සෙම එන්නේ මොකද්ද? බීතිය. ද්වේෂ සහගතව ආවේගකාරීව ක්‍රියාත්මක වෙන හැම මොහොතකම ඒ පසුපසෙන් එනවා බිය, තැතිගැන්ම, පීඩාව, අසහනය. නිරන්තරයෙන් මේ ආවේගකාරී බව එහෙම නැත්නම් ද්වේෂය සත්‍යයට බියගෙන දෙනවා. දුට්ඨෝ අත්තං නජානාති දුට්ඨෝ ධම්මං නපස්සති ද්වේෂයෙන් මනස ව්‍යාකූල වුනහම අත්තං නජානාති අත්තං අත්ථ කියලා කියන්නේ යම් හේතුවක ඵලය ධම්මං නපස්සති ධම්ම කියලා කියන්නේ යම් ඵලයක් ඇති කරන හේතුව ද්වේෂයෙන් මනස ව්‍යාකූල වුනහම හේතුව පේන්නෙත් නැහැ ඵලය පේන්නෙත් නැහැ ඒ කියන්නේ මේ කරන්න යන වැඩේ මොකද්ද අනාගතේ ඇති වෙන හානිය කියලා Tamanට පේන්නේ නැහැ පැහැදිලි ඒ වගේම මේ හානිය ඇති කරන්නට මොකක්ද හේතු වෙන මනෝභාවය කියලා Tamanට හරියටම පැහැදිලිව තේරෙන්න ඒකට වෙන වෙන හේතු තමයි දකින්නේ. අහවලා තමයි මේකට වග කියන්නත්, අහවලා තමයි වග කියන්න ඕන කියලා හිතනවා නිසා තමන්ගේ මනසේ මේ ඇති වෙන මනෝභාවයයි ඒකට හේතු වෙන්නේ කියලා මේ ව්‍යාකූල බවට, මේ සිත්තවුලට, මේ චිත්ත පීඩාවට මගේ මනසේම චින්තනයයි, මම හිතන හැටිමයි, මම ගත්ත සංඥාවමයි හේතු වෙලා තියෙන්නේ කියන එක අපිට පේන්නේ නැහැ. ඇයි කුපිත වෙන්නේ කියලා හොත් අහවලා මෙහෙම කරපු නිසා අහවලා මෙහෙම කිව්ව නිසා අපි ලෝකේ දෙයක්ම තමයි දකින්නේ. ඒතකොට හැබෑවට හේතුව දකින්නේ බාහිර කාරණයක් හේතුවක් වෙන්නට පුළුවන් එහෙම නැත්නම් බාහිරින් හේතුවක් වෙනවා. නමුත් ප්‍රධාන හේතුව තියෙන්නේ අපේ මනසෙහි. ඒ ප්‍රධාන හේතුව අපි දකින්නේ නැහැ. ඒ වගේ මේ හේතුව නිසා ඇතිවෙන අභ්‍යන්තර බාහිර ඇතිවෙන හානිය මෙලවට පරලවට සිද්ධ වෙන හානිය අපට පේන්නේ නැතු වෙනවා. එතකොට අත්තං නජානාති ධම්මං නපස්සති හේතුව පෙනෙන්නෙත් නැහැ ඵලය පෙනෙන්නෙත් නැහැ පැහැදිලි. අන්නම් තමන් තදා හෝති යම් දෝසෝ සහතේ නරං. ද්වේෂයෙන් යම් කෙනෙකුගේ මනස ව්‍යාකූල කළහම එබඳු අවස්ථාවකදී අන්ධං තමන් තදා හෝති. තද අන්ධකාරයක්. තම කියලා කියන්නේ අඳුරට අන්ධ කියලා කියන්නේ නොපෙනෙන බවට. තද අඳුරකින් සියල්ල නොපෙනී යනවා. ඒ පුද්ගලයාගේ මනසේ හොඳ නරක කල යුත්ත නොකල යුත්ත හේතුව ඵලය සදාචාරය දුරාචාරය ධර්මයේ අධර්මයේ හිතවත්කම අහිතවත්කම මෙලව පරලව මේ මොකවත් පේන්නේ නැතුව මනස ව්‍යාකූල වෙනවා ඒ නිසා අනත්ත් ජනනෝ දෝසෝ ද්වේෂය අනර්ථය ඇති කරනවා දෝසෝ චිත්ත පකෝපන ද්වේෂයෙන් නිරන්තරයෙන් මනස ප්‍රකෝප කරනවා භයමන්තරතෝ ජාතං එින් බිය ඇති කරනවා තං ජනෝනාව බුද්ධති එය මිනිසුන්ට වැටහෙන්නේ ඇයි වැටහෙන්නේ නැත්තේ එහිදී තද අඳුරක් මනසෙහි ඇති වෙන නිසා ඉතින් මේ පිළිබඳව දිගින් දිගට කරුණු නොකියුවට ද්වේෂය කොච්චර අපට හානි කරද කියන බව අපි හැමදෙනාම ජීවිතේ අත්දැකලා තියෙනවා අපට ඒක පැහැදිලි කාරණයක්. ඒ නිසා අපි අද ධර්ම දේශනාව තුළින් උත්සාහ කරන්නේ මේ ද්වේෂය අපේ මනසින් බැහැර කරගන්නට. අපේ මනසේ ද්වේෂය මතුණු ආවේගය මතුණු ඒක දුරු කරගන්න අපි මොකක්ද කරන්න එක ක්‍රමයක් එක්කෙනෙකුට හරියන්න පුළුවන් ඒ ක්‍රමේ අනිත් අයට හරි නොයන්නට වෙනත් ක්‍රමයක් ඒ තැනත්තාට හරියන්න පුළුවන් කොහොම හරි අපි යම්කිසි ක්‍රමයක් අපට ගැළපෙන ක්‍රමයක් හොයාගන්නට වෙනවා එහෙම හොයා නොගත්තොත් මේ ද්වේෂය නිසා අපේ මෙලොව පරලොව ජීවිතවලට මහත් වූ අනර්ථයක් සිද්ධ වෙනවා හුඟක් දෙනෙක් කියන කාරණයක් තමයි හාමුදුරනේ තරහ ගන්න එක හොඳ නැහැ කියලා තේරෙනවා. හැබැයි මේක නවත්ත ගන්න බෑනේ. මේක අයින් කරගන්න බෑනේ. එහෙම කියන්නේ. ඉතින් මෙහෙම නොඑක් කතා සමාජයෙන් ඇහෙන නිසා අපි කල්පනා කළේ මේක දුරු කරගන්නට විවිධ ක්‍රම පිළිබඳව අපි විтин විට ධර්ම දේශනාවලදී සාකච්ඡා කරනවා, කතා බහ කරනවා, දේශනා කරනවා. නමුත් ඒ ඇතම් කරුණු සමහර කෙනෙකුට හරියනවා සමහර කෙනෙකුට ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා අද ධර්ම දේශනාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ද්වේෂය දුරු කරන්න අපට උපකාර කරගන්නට පුළුවන් ප්‍රායෝගික ක්‍රම කිහිපයක්. හතක් පමණ අපට භාවිතා කරන්න පුළුවන්. ඒ ක්‍රම දීර්ඝ වශයෙන් අපට විග්‍රහ කරන්න කාල වේලා නොවෙන්නට පුළුවන්. කෙටියෙන් හෝ ඒ පිළිබඳව පැහැදිලි කරන්න. පළවෙනි ක්‍රමය තමයි මේ ද්වේෂය කියලා කියන්නේ සිතුවිලි මාත්‍රයක් පමණයි කියලා දකින්නට හඟින්නට වටහා ගන්නට උත්සාහ කිරීම. ඒ කියන්නේ තරහ යනවා කියලා කියන්නේ ඒක අපේ මනසේ ප්‍රශ්නයක් විනා ලෝකේ ප්‍රශ්නයක් නෙවෙයි කියන්නේ. අපිට හැමතිස්සෙම ලෝකෙත් එක්කලානේ කියන්නේ තරහ යන්නේ. බාහිරින් සිද්ධ වෙන දෙයක් සම්බන්ධවනේ. එතකොට ඒ සිද්ධ වෙන දේ අර එහෙම වුණා මෙහෙම වුණා කියලා අපි ඒකත් එක්කම පැටලෙන්න යනවා. අපිට වැටහෙන්නේ නැහැ මේ මම සිතන ආකාරයේ මතයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු කෙනෙක් hina වෙනවා. කෙනෙක් hina වුනහම අපට ප්‍රියමනාප බවක්, ආදරයක්, සෙනෙහසක් දැනෙන්නට පුළුවන්. සමහර අවස්ථාවකදී ඒතනත්තාම hina වෙනවා ආදරයෙන් සෙනෙහස. අපට තරහ එතකොට වර එකදී සිනහවට ආදරයක් ඇති වෙන්නට වර එකදී සිනහ පිළිබඳව තරහක් ඇති වෙන්නට හේතුව මොකක්ද? අර මිනිස්සේ අවස්ථා දෙකේම hina වෙච්ච එක විතරනේ කළේ. එතකොට එක් විටකදී අපට ඒකට ආදරණීය බවක් ඇති වෙනටත් තවත් විටකදී අවනාපයක් ඇති වෙනටත් හේතුනේ මොකක්ද? සිනහවෙන් ආදරණීය බවක් නම් ඇති කරන්නේ අවස්ථා දෙකේම ඒබඳු හැඟීමක් ඇති කරන්නට. සිනහවෙන් තරහක් නම් ජනිත කරන්නේ අවස්ථා දෙකේම තරහ එන්නට. විටක තරහ එන්නටත් විටක සෙනෙහසක් ඇති වෙන්නටත් හේතුව මොකද්ද? එකම ආදර, එකම සිනහවේ. තමන් ඒ පිළිබඳව සිතුවාකාරයි. තමන් ඒක බාරගත්තු ආකාරය තමන් ඒක පිළිගත්තු ආකාරය තමන් හිතපු මනෝභාවය මත අපි වැරදි විදිහට ඒක අර්ථකථනය කරගත්තා මේ ලෝකයේ සිද්ධ වෙන සෑම දෙයක්ම අපි ඒ විදිහට අපි කැමති කැමති හැටියට අර්ථකථනය කරගන්නවා ඒ අපි දෙන අර්ථකථනය මත තමයි අපි සුවපත් වෙනවද අපි දුක් විඳිනවද කියන එක තීරණය වෙන්නේ අපි එකෙන් සතුටු වෙනවද? අපි එකෙන් අමනාපයක් ඇති කරගන්නවද කියන එක තීරණය වෙන්නේ. අනිකා වරදක් කළා නම් ඒ තනත්තාගේ වැරද්ද හදන්න යම් ක්‍රියාමාර්ගයක් ගන්නට ඕන. ඒක වෙනම දෙයක්. එතකොට මේ ක්‍රියාමාර්ගය ගන්නවා වෙනකොට Taman දැවෙන්නේ මොකටද? ඒ Taman සිතන ආකාරය මත. දැන් සමහර වෙලාවට දහවල් කාලේ අපි පරඬලක් හෙලවෙනවා දුටුවොත් අපිට ඒක අමුත්තක් නෙමෙයි. රාත්‍රී කාලේ යන්තම් හඳ එළිය තියෙන වෙලාවේ කවුරුත් ළඟ නැති වෙලාවේ අපි තනියෙන් ඉන්න වෙලාවක පනරලක් හෙලවුණොත් අපට පනරලක් කියන සංඥාවද ඇති වෙන්නේ යකෙක් භූතෙක් හොරෙක් මංකොල්ලකාරයෙක් කියන සංඥාවද ඇති වෙන්නේ ඔය ඕනම එකක් ඇති වෙන්නට පුළුවන් එහෙම ඇති වෙච්ච සැනින්ම යකෙක් හිටියා හැව නැත්තම් හොල්මනක් හිටියා කියලා කියනකොටම ඒ හොල්මන සැබවින්ම දැක්කා හා සමානව දත් දෙක මෙහෙමයි, ඇස් දෙක මෙහෙමයි, කෙස් ටික මෙහෙමයි, ලොම් මෙහෙමයි, මෙන්න මෙතනයි හිටි ඔක්කොම දැකලා තියෙනවා. දැන් මේ මොනවද කියන්නේ? බොරුවක්ද කියන්නේ? බොරුවක් නෙමෙයි කියන්නේ ඇත්තටම දැකපු දේ. හැබැයි දැක්කේ මොකද්ද? Tamanගේ මනසින් නිර්මාණය කරපු දේ. එතකොට බය වුනේ පනරලටද? බියපත් උනේ පනරලට නෙමෙයි Tamanගේ මනස විසින් නිර්මාණය කරපු දේ. නමුත් අපි හිතන්නේම අතන හොල්මනක් තිබුණා මම ඒකට බය වුණා. ඉතින් මේ ස්වභාවය තෝරා බේරා ගන්නට බැරි වෙන්නේ බාහිරත් එක්කලා අපි පැටලෙනවා. නමුත් අපිට වැටහෙන්නේ නැහැ මේ සියල්ලක්ම මගේම මනෝභාවයන් මතයි නිර්මාණය වෙන්නේ කියලා. නොමනාපය, තරහව, ද්වේෂය, ක්‍රෝධය, භීතිය, ශෝකය, පිළිකුල මේ හැම දෙයක්මත් එහෙමයි අපි ඒ පිළිබඳව සිතන ආකාරය මතයි එය නිර්මාණය වෙන්නේ. මේ කාරණේ අපට හරියට තේරුම් ගන්නට පුළුවන් නම් ඇත්තටම තරහ එනවා වෙනුවට අපි ගැනම ලැජ්ජා හිතෙනවා. කොච්චර අපේ මනස ලාමකද කියලා. මට මතකයි දිනක් අපේ අයියා පිළිබඳව යම් කාරණයක් දැනගෙන මට ඒකෙන් නොමනාපයක් ඇති වුණා. ඒ කියන්නේ මම බලාපොරොත්තු වුණා මම පවුලේ බාලයා නිසා අනිත් අය අම්මා තාත්තට හොඳට සලකගෙන අම්මා තාත්තා පෝෂණය කරමින් ඉන්නට ඕන. එහෙම සංකල්පනාවක් මගේ මනසේ තිබුණා. ඒක වරදක් නෙමෙයි නේද? දැන් අපිට මේ තරහයන ඒවා හැමතිස්සෙම මේ අඩුපාඩුම කියලා කියන්නත් බෑ. සමහර වෙලාවට සාධාරණේ ගැන කතා කරන්න ගිහිල්ලා හොඳ දේවල් කරන්න ගිහිල්ලා තමයි අපි ගැටෙන්නේ සමහරවිට. දුර්වලකම් නිසාම ගැටෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. හැබැයි සමහරු හොඳ වැඩ කරන්න ගිහිල්ලා සමාජ සේවය කරන්න ගිහිල්ලා යහපත කරන්න ගිහිල්ලා එහෙම තමයි ගැටෙන්නේ. ඒ වෙලාවට ඒක හොඳ නැහැ කිව්වට ඒක තෝරලා දෙන්න බෑ. ඇයි හොදක් කරන්න ගිහිල්ලයි මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. එනිසා ඔහොම හිතන්න එපා. එහෙම හිතන්න නැතුව කොහොමද? එහෙම හිතන්න නැතුව කොහොමද වැඩ කරන්නේ? එහෙම හිතන්නේ නැතුව හිටියොත් ඉතින් කොහොමද ලෝකයේ අසාධාරණේ මැඩපවත්තන්නේ? එතකොට මිනිස්සු කරන කරන හැටියට ඉඩ දෙන්න කියලාද කියන්නේ? ඔන්න ඔහොම අර්බුදයක් අපේ මනසට මතුවෙනවා. මොකද අපි දැන් මේ හොඳක් කරන්න ගිහින්නේ අර්බුදේ මතුවලා තියෙන්නේ. මටත් එහෙම වුණා දවසක්. ඉතින් මම කල්පනා කළා අම්මා තාත්තව බලාගන්න එක මගේ වගකීම. නමුත් මම දැන් පැවිදි වෙලා පවුලේ තව 8 දෙනෙක් ඉන්නවා. ඒ නිසා ඒ අය ඒ කාර්ය හොඳට කරන්න ඕනේ. ඒ නිසා මට වැඩිම අලයි අත මං කිව්වා විවාහ වෙන දවසක අම්මා තාත්තා බලාගන්නට පුළුවන් විදිහේ කෙනෙක් විවාහ කරගන්න. ඉතින් ඊටාම හොඳ කාන්තාවක් විවාහ කරගත්ත. නමුත් ඉතින් මුල් මුල් අවදියේ නැන්දම්මා ලේලි හඳුනා ගැනීමේ යම් යම් ගැටලුමක් වෙනවානේ. ඉතින් දවසක් අපේ අක්කා සහ අම්මා ආපු වෙලාවක කතා බහ කරනකොට ගෙදර පිළිබඳව අනේ හාමුදුරනේ අපි ඉස්සර කොච්චර හොඳට අපේ ගෙදර හිටියද. නමුත් දැන් මෙන්න මෙහෙමයි తত্ত্বය මේ වගේ තත්වයක් අපේ ගෙදර දැන් තියෙන්නේ කියලා යම් කාරණයක් පිළිබඳ ඒ කියන්නේ අම්මට නිවැරදි විදිහට සැලකුම් ලැබෙන්නේ නැති විදිහ. එහෙම කතාවක් කිව්වා. කියනකොටම මං අම්මගේ මූණ දිහා බැලුවා අම්මගේ මුහුණෙත් යම්කිසි දුක් මුසු බවක් තමයි තිබුණේ. ඒතර මේ සංඥාව විතරයි මං එතනින් ගත්තේ. මම එහෙම මේ කතාව නවත්තලා අපහු මං ඉන්න කුටියට ආවා. එවිදි මම පුටුවේ වාඩි වෙලා දිගින් දිගටම කල්පනා කළා මේකට ප්‍රතිකර්මයේ හැටියට මොකද්ද කරන්නේ දැන් මට නැවි නැවි පේන්නට ගන්නවා අම්මට නොසලකලා අම්මා සිත් ඇවුලටපත් වෙන හැටි තාත්තා සිත් ඇවුලටපත් වෙන හැටි දැන් මේකට මොකද්ද මං කරන්නේ මං කල්පනා කළා මං පින්දපාතේ ගිහිල්ලා හරි මව්පියෝ දෙන්න පෝෂණය කරනවා එතකොට මම කොහෙද ඉන්නේ මං ගිහින් ගෙදර නවතිනවා සිවුරු අරින්නට මට බෑ හැබැයි මං සිවුර පිටින් නැවතිලා පින්න පාත ගිහිල්ලා එයා පෝෂණය කරනවා. එතකොට gedara ඉන්න අය ඒගොල්ලන් එළියට දානවා. ඒගොල්ලන්ට යන්න කියනවා කොහේ එතකොට මට මතක් වෙනවා දැන් ඒගොල්ලන්ට දරුවෙකුත් ඉන්නවා එහෙම කරන එක හොඳ කමක් නෑ අම්මා තාත්තා වෙනුවෙන් මම ඕන දෙයක් කරනවා දැන් මේ විදිහට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මනසේ මේ ආවේගය එන්න එන්නම වර්ධනය වෙනවා ඒ අවස්ථාවේ මට දැනෙන්නට ගත්ත තව ටික වෙලාවක් මෙහෙම ගියොත් බොහොම බරපතල තත්ත්වයට මගේ මනස ව්‍යාකූල වෙනවා. දැන් එක් එක් ආකාරයෙන් මම මේ පිළිබඳව චිත්‍රමවනවා. දැන් අර විදිහට මගේ මනසම යෝජනා කරනවා ඒක හොඳ නැහැ කියලා. හැබැයි ඒත් කමක් නෑ මම ඒක කරනවා. දැන් අන්න බලන්න අර්ථය පේන්නේ නෑ ධර්මය පේන්නේ නෑ හේතුව ඵලය මේකෙන් වෙන්නට යන අනත් මොකුත් පේන්නේ තමන් හිතන දෙයමයි හරි කියලා කල්පනා මම දැනගත්තා දැන් මේ විදිහට ගියොත් මේකෙන් ලොකු හානියක් සිද්ධ වෙයි. නිසා මම ලොකු හාමුදුරුවෝ මුණ ගැහෙන්න ගියා. මේ වසර ගානකට ඉස්සෙල්ලා වෙච්ච සිද්ධිය. ලොකු හාමුදුරුවෝ මුණ ගැහෙන්නට ගිහින් මේ කාරණේ කිව්වහම ලොකු හාමුදුරුවෝ බොහොම සරලව කිව්වා. ඔය වගේ පොඩි පොඩි දේවල් ගෙවල් වල සිද්ධ වෙන්නට පුළුවන්. ඔකට ඉතින් අපි කලබල වෙන්න දෙයක් නැහැ. හැමෝම ගෙන්නලා කතා කරලා කාරණේ කිව්වහම හදාගන්න පුළුවන්. දැන් මම කල්පනා කළා මාත් උන් මිනිස්සුන්ට උපදෙස් දෙනවානේ. එතකොට දැන් මේ මට ආපු ප්‍රශ්නේදී මට එහෙම හිතන්න බැරි වුණානේ. මට ඇත්තටම ලොකු ලැජ්ජාවක් ඇති වුණා මම ගැන. ආපහු මං කුටියට ඇවිල්ලා ඒ පුටුවේම වාඩි වෙලා අයියා ගැන හිතන එක පැත්තකින් තියලා මට මොකද වුනේ කියලා මං කල්පනා කළා. කල්පනා කරනකොට තමයි මට වැටහුනේ අර එක වචනයක් මුල් කරගෙන මම කොච්චර ලොකු කතන්දරයක් ගෙතුවද මම කොච්චර ලොකු චිත්‍රයක් ඇඳද එහෙනම් මගේ මනස මේ තරම් ගැටුනේ අයියා කරපු දෙයකටවත් අක්කා කරපු දෙයකටවත් නෙවෙයි මම ගොඩනගාපු කතන්දරෙත් එක්කයි. එහෙම හිතලා බලනකොට අපේ මනස මොනතරම් අපිව රවටනවද කියලා පේනකොට ඇත්තටම මට දුක හිතුණා මම මේ දේ කළා නම් අයියයි අක්කයි මොනතරම් අපහසුවටපත් වෙනවද ඇත්තටම සොයලා බලනකොට එහෙම බරපතල තත්වයක් ඇත්තෙත් නෑ අදටත් අපේ අම්මත් අයියත් ඒ ලේලියත් ඉතාම සමගි සම්පන්න. අම්මා නිතරම කියන්නේ මම දරුවෝ නව දෙනෙක් හැදුවා මේ ලේලිත් මගේ කුසින් බිහි කරපු දරුවෙක් හා සමානයි. එතරම් සමගි සම්පන්න ඔයයි ජීවත් නමුත් මුලදි මුලදි පොඩි පොඩි හඳුනා ගැනීමේ ගැටලු මතුවෙන්නට පුළුවන්. නමුත් මේ පොඩි දෙයක් අල්ලගෙන අපි මේකට ලොකු කතන්දරයක් මවලා ඒකත් එක්ක ගැටිලා අපේ මනසේ ද්වේෂයේ ගැටුම අපි නිර්මාණය කරගන්නවා. මෙහෙම දකිනකොට මට ලොකු අනුකම්පාවක් ඇති වුණා මොනතරම් ලෝකය අසරණද මිනිසුන් මොනතරම් දේවල් වැරදි විදිහට හඳුනාගෙන මොනතරම් ගැටුම් ඇති කරගන්නවද අපේ මනස අපිවම කොයිතරම් රවටනවා මෙහෙම හඳුනා ගන්නට පුළුවන් වුණොත් ඇත්තටම තරහ ගන්නවා වෙනුවට අපට අනුකම්පා කරන්න පුළුවන් ලෝකයේ පිළිබඳ. ඒ නිසා පළවෙනි ක්‍රමය තමයි මේ ද්වේෂය මතුවෙන්නේ ලෝක ප්‍රශ්නයක් නිසා නෙමෙයි, ඊය ළඟ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවට අපි පිළියම් යොදන්නට ඕන. ඒක වෙනම කතාවක්. හැබැයි මේ මමද වෙන්නේ මොකටද? මේ මම සිතන ආකාරයත් එක්ක මම ඒක උපකල්පනය කරන හැටි මම ඒ ගැන සිහිනමවන හැටි මම ඒකට කතන්දර ගොතන හැටි ඒ අනුවයි මම දුක් මේ කාරණේ හරියට තේරුම් ගන්නට පුළුවන් නම් එසැනින්ම ද්වේෂය අපේ මනසින් දුර වෙනවා ඒක ඉතාම ප්‍රායෝගික ක්‍රමයක් ඊළඟට දෙවෙනි ක්‍රමය තමයි මේ අපට තරහ ගිය සිද්ධිය එහෙම නැත්නම් ඒ තරහ ගිය පුද්ගලයා ඇයි එහෙම කළේ එහෙම වෙන්නට හේතුව මොකක්ද කියලා ඒ සිදුවීම එසේ වෙන්නට සාධාරණ හේතු තියනව නේද කියලා නුවණින් කල්පනා කරලා බැලීම. මම ඒකට අමනාප වුණාට මම ඒ தත්ත්වෙ හිටියානම් මම මොන තීරණයක් ගනීද? මං කොහොම කරයිද? ඒ වගේම ඒතනත්තා මෙහෙම කරන්නට හේතු මොනවද? එහෙම ටිකක් නුවණින් එක එක පැත්තෙන් කල්පනා කරලා බලන්න අපි හිතමු තමන් ආයතනයක සේවය කරන කෙනෙක් නම් තමන්ට පින්කමකට යන්න අම්මගේ අසනීපයකට තාත්තගේ අසනීපයකට gedara ප්‍රශ්නයකට තමන්ට ඉක්මනින් gedara යන්නට ඕන. එහෙම නැත්නම් නිවාඩුවක් ගන්නට ඕන. ප්‍රධානියට ගිහිල්ලා කිව්වහම ප්‍රධානියා කෑ ගහන්න පුළුවන්, බැනවා දෙන්න පුළුවන්, එහෙම නිවාඩු දෙන්න පුළුවන්, එහෙම කරන්න පුළුවන් අර. එතකොට අපේ මනසට මොකක්ද ඇති වෙන හැඟීම? නොමනාපයක් ඇති වෙනවා, ද්වේෂයක් ඇති වෙනවා. මෙච්චර මේ මිනිසුන්ගේ මනුස්සකම් නැත්තේ. මේ වගේ දෙයක් ඇයි තේරුම් ගන්න බැරි. මෙහෙම එතන ඉඳන් අපි ගැටෙන්නට පටන් ගන්නවා. ඒ වෙලාවට අපිට හිතලා බලන්න පුළුවන් නම් මගේ අවශ්‍යතාවය වෙනම දෙයක්. හැබැයි ඇවිදින් නිවාඩු ඉල්ලන ඉල්ලන වෙලාවට නිවාඩු දෙන්න ගියොත් මේ ආයතනේ පවත්වන්නේ කොහොමද? ඒතර හැමෝටම අවශ්‍යතාවය දෙනවා. දරුවගේ ප්‍රශ්න, බිරිඳගේ ප්‍රශ්න, සැමියාගේ ප්‍රශ්න, අම්මා තාත්තගේ ප්‍රශ්න, අසනීප, පින්කම් කරන්න, මලගෙවල්, මගුල්ගෙවල් කොච්චර જાති යදෙනවා. දැන් ඔය ඔක්කොටම ඉල්ලන ඉල්ලන හැටියට නිවාඩු දෙන්න ගියොත් අර මනුස්සයාට ආයතනේ පවත්වන්න පුළුවන් නේද? තමන් ආයතන ප්‍රධානියා වුණා නම් කොහොම කටයුතු කරයිද? මෙහෙම ටිකක් හිතලා බලනකොට අපට තේරෙන්නට ගන්නවා මගේ අවශ්‍යතාවය ඇත්තයි. හැබැයි ඒ මිනිස්සු ආයතන ප්‍රධානිය හැටියට එහෙම කටයුතු කරන්නේ නැතුව වෙන ක්‍රියාත්මක කරන්නට විදිහක් නැහැ. එහෙනම් ඒ මිනිස්සුත් හරි මාත් හරි. එහෙනම් අපි දෙන්නම නිවැරදි. හැබැයි ගැටලුවක් තියෙනවා. මොකද්ද? ඔවුනොවුන් හඳුනා නොගැනීම. අන්න එතනට පරිස්සමින් අපේ කරුණා මෛත්‍රියෙන් කතා බහ කරලා ප්‍රශ්නේ විසඳ ගන්නවා විනා මේක ගැටෙන එක තේරුමක් නැහැ. අද සමාජයේ බොහෝ වෙලාවට අඹු සැමියන් අතර ඇති වෙන ගැටලු පවුල් ආරවුල් උගාක් ඒවා කතා කරලා බලනකොට බිරිඳ කියාගෙන යනකොට ඒ කතන්දරේ 100ට 100ක්ම ඇත්තයි කියලා හිතෙනවා. සැමියා තමයි සම්පූර්ණයෙන් වැරදි. සැමියා වෙනම අරගෙන කතා කරලා බලපුවම සැමියා කියන කතන්දරේ 100ට 100ක්ම ඇත්ත. බිරිඳ තමයි වැරදි. එතකොට සැමියාත් හරි බිරිඳත් හරි. එතකොට කවුද වැරදි? වැරදිකාරයෝ කවුරුවත් නැහැ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? ඔවුනොවුන් පිළිබඳව සංවේදීව හඳුනාගෙන කතා බහ කරලා ඔවුනොවුන්ගේ අදහස් සුවමාරු කරගෙන යම් සම්මුතියකට එළඹෙන්නට සමත් නොවීම. බොහෝ ගිහි ජීවිතවල ඇති වෙන ප්‍රශ්න ඔතනයි තියෙන්නේ. එහෙම නැතුව කවුරුවත් වැරදිකාරයෙක් නෑ බැලුවාම. දෙදෙනාම හිතපු හැටිත් හරි. ඒ හිතපු හැටි හරි කියලා කියන්නේ ඒ ඒ අය ලබලා තියෙන අත්දැකීම් මත, ඒ ඒ අයගේ සමාජ පසුබිම මත, ඒ අය කුඩා කාලේ Tamanගේ මව්පියන්ගෙන් ලැබුණු යම් යම් හුරු පුරුදු ඇබ්බැහි මත, සාංශාරික වශයෙන් Taman ගෙනාපු ගති ලක්ෂණ මත. ඉතින් එහෙම ක්‍රියාත්මක වෙනවා රෙන්න වෙන ක්‍රියාත්මක වෙන්න ක්‍රමයකුත් නැහැ. නමුත් එතන අරුබුදය ඇති වෙන්නේ අනිකාට අනිකාව වටහා ගන්නට නොහැකිකම. නමුත් අපට හිතන්නට පුළුවන් නම් අනිකා එහෙම කළාට කුපිත වෙන එක වටින්නේ එහෙම කරන්නට යම් හේතුවක් තියෙනවා. එක්ක නොදැනුවත්කම, එක්ක හිතුවක්කාරකම, එහෙම නැත්නම් තමන් සමාජයෙන් ලබලා තියෙන අත්දැකීම් එහෙම නැත්නම් මව්පියන්ගෙන් Tamanට ලැබිලා තියෙන යම් යම් වැරදි ඇබ්බැහි වැරදි වැටහීම් මේ වගේ දේවල් සමහර කරුණවලදී සමහරු සමහරලාට බිරිඳ තදින් ඉන්නවා සමහරලාට සැමියා බොහොම තදින් ඉන්නවා සමහර වෙලාවට ආචාර ධර්ම පිළිබඳව එහෙම නැත්නම් පවුලේ යම් යම් කටයුතු පිළිබඳව දෙදෙනා දෙආකාරයක මත දරන්නට පුළුවන් ඇයි එහෙම වෙන්නේ කියලා ටිකක් සොයලා බැලුවොත් විමසලා බැලුවොත් ඇත්තටම එහෙම හිතන්නට එහෙම කල්පනා කරන්න එහෙම තීරණ ගන්නට සුදුසු හේතු එය ඇතුළේ තියෙනවා අපි ඒක සුදුසු නැහැ කියලා කල්පනා කරනවා. නමුත් එතනට සුදුසු හේතු තියෙනවා. දරුවෙක් සම්බන්ධ වුණත් අපි මෙහෙම හොයලා බලන්න ඕනේ. ශිෂ්‍යයෙක් සම්බන්ධ වුණත් අපි මෙහෙම හොයලා බලන්න ඕනේ. වැඩිහිටි අම්මා තාත්තා සම්බන්ධ වුණත් අපි මෙහෙම හොයලා බලන්න ඕනේ. ඒ අයගේ වෘද්ධ ස්වභාවයත් එක්ක අත්දැකීම් එක්කලා, ඒ අය ජීවිතේ විඳලා තියෙන දුක් පීඩාත් එක්කලා, ඒ අය දරුවෝ ගැන එහෙම තදින් හිතන එක වරදක් නැහැ. දරුවෝ ගැන කල්පනා කළොත් ඒ අය ජීවත් වෙන සමාජ රටාවත් එක්කලා වර්තමාන ලෝකයේ යන ස්වභාවයත් එක්කලා ඒ අය එහෙම හිතන එක වැරදිත් නෑ. ඒතකොට කවුද වැරදි? වැරද්ද වෙන්නේ ඔවුනෝන් පිළිබඳව හඳුනාගෙන සම්මුතියකට එළඹෙන්නට බැරිකමයි. ඒ නිසා අපට නොමනාපයක් ඇති කරගෙන ගැටිලා ප්‍රතික්ෂේප කරලා අරුබුදයක් ඇති කරගන්නව වෙනුවට අපිට ටිකක් හිතලා බලන්න පුළුවන් නම් ඇත්තටම මෙහෙම වෙන්නට හේතු මොනවද? මිනිස්සු ඇයි මෙහෙම ක්‍රියාත්මක වෙන්නේ? එදා මට හිතුණා ඒ අයියා පිළිබඳව අක්කා පිළිබඳව අම්මා පිළිබඳව මේ නිවසේ ගැටලු පිළිබඳව මම හිතපු විදිහට මට කල්පනා වුණා මිනිස්සෙක් වැරදි විදිහට හිතන්න ගත්තොත් තව කෙනෙක් කියන දේවල් දැඩිව අරගෙන ඒ පිළිබඳව එක එක කතන්දර ගොතන්න ගත්තොත් එක විනාඩි කීපයක් ඇතුළත මිනිස්සෙක් මොනතරම් දරුණු වෙන්නට පුළුවන්ද මොනතරම් රෞද්‍ර වෙන්නට පුළුවන් එහෙනම් එහෙම වෙන්නට හේතු තියෙනවා ඒකත් එක්කලා අපි ගැටෙන එක නෙවෙයි යුතුයකම එහෙම වෙන්නේ මොකක් නිසාද කියලා හොයලා ඒ හේතු සාධක අවම කරන්න අපි තුල ඒ බඳු හේතු සාධක අවම කරගන්න අන් අය තුල ඒ සිද්ධ වෙන හේතු සාධක අවම කරන්න අපට උත්සාහවත් වෙන්නට පුළුවන් නම් එහෙම වෙනස් කරන්න බැරි තැනක ඔවුනොවුන් පිළිබඳව අවබෝධයෙන් දෙදෙනාම යම්කිසි සම්මුතියකට එළඹිලා ගැටලුව निराකරණය කරගන්නට අපට පුළුවන්කම තියෙනවා. නිසා දෙවැනි ක්‍රමය තමයි මෙසේ සිදු වෙන්නට හේතු තියනවායි කියලා හැම පැත්තෙම ඊට සරිලන හේතු සාධක විමසා බැලීම. පළවෙනි ක්‍රමය තමයි තමන්ගේ මනසේ ඇතිවෙන ආවේගයේ ඒ සිතුවිලි මාත්‍රයක් පමණයි මම හිතන හැටියට වෙන දෙයක් කියන ඒ චින්තනයේ තියෙන දෝෂය දැකීම. දෙවැනි කාරණය තමයි ලෝකයේ එසේ එබඳු දේ සිදුවෙන්නට යම් යම් හේතු තියෙනවා ඒ මොනවද කියලා කල්පනා කරලා බැලුවොත් දැක්කොත් ඇත්තටම අන් අය පිළිබඳව අපට කරුණාවක්, මෛත්‍රියක්, දයාවක් ඇති කරගන්න පුළුවන් මිනිස්සු කොයිතරම් අසරණද කියලා. ඊළඟට තුන්වෙනි කාරණය තමයි අත්තාධිපති භාවයේහි පිහිටා කටයුතු කරන්නට උත්සාහ කිරීම. ඒ කියන්නේ තව කෙනෙක් කරන දෙයකින් ඇයි මම කුපිත වෙන්නේ? අනිත් අය වැරදි කරන්නේ මම විඳවන්නේ. අර තරමේ වැරදි කරන මිනිස්සුවත් දුක් විඳිනවා නම් කපන්නේ වැරද්ද කරන්නේ අකින්ත මිනිස්සේ මමයි දැවෙන්නේ ඇයි එහෙම වෙන්නේ ඉතින් අනුන්ගේ කුණු අරගෙන මම නිකන් කෙලසෙන්නේ මොකටද අනුන්ගේ කැලිකසල මම අරගෙන ඇයි හිසමත් දාගන්නේ තව කෙනෙක් කරන කියන දේවල් මත ඇයි මම නිකන් කුලප්පු වෙන්නේ මගේ නූල මගේ පාලනේ ඇයි මං අනිත් අය අතට දෙන්නේ මට බැරිද මාව පාලනය කරගන්න මට බැරිද මගේ මනස සංසුන් කරගන්න. අනිත් අය කරන කරන දේවල් වලින් කියන කියන දේවල් වලින් දඟලන්නට කුපිත වෙන්නට කුලප්පු වෙන්නට ගියොත් ටික කාලයක් යනකොට මට මාව ඉතුරු වෙයිද? එහෙම වෙන්නට ගියොත් අනිත් අයට පුළුවන් අදින අදින ගානේ අපි වැටෙනවා. එතකොට නූල තියන්නේ ඒ අය මත. රූකඩ වගේ. ඒ අය නූලෙන් අදින හැටියට අපි නටනවා. ඇයි එහෙම වෙන්නේ අපේ ජීවිතේ? manussත්වය කියන්නේ එහෙම ජීවිතයක් නෙමෙයි. මනුස්ස කියලා කියන්නේ උසස් මනසක් ඇති සත්ත්වය. උසස් මනසක් කියන්නේ මොකක් නිසාද? යම්කිසි පාලනයකට නතු කරගන්න, යහපත අයහපත වෙන් කරගන්න, වෙන් කරගෙන අයහපත වළක්වාගෙන යහපතෙහි යෙදෙන්නට. යම්කිසි ආත්ම දමනයක්, සංයමයක් ඇතුව පාලනයක් ඇතුව සිත, කය, වචනය පුහුණු කරන්න. පුළුවන් හැකියාවක් මේ මනසට මේ කයට මේ ආත්ම භාවය තුළ පවතිනවා. ඇයි ඒ හැකියාව මම ප්‍රයෝජනෙට නොගන්නේ? එහෙම නොගන්නවා නම් මම තවදුරටත් මිනිස්සෙක්. සත්තු සිව්පාව වගේ හිතන හිතන දේ ක්‍රියාත්මක කරනවා නම් හැඟෙන හැඟෙන විදිහට කටයුතු කරනවා නම් හැඟීම් වලටම වහල් වෙනවා නම් මොකක්ද මේ ජීවිතයේ තියෙන වටිනාකම? එහෙනම් කොහොමද මනස උසස් කියලා කියන්නේ? ඉතින් මේ තරමටම ඇයි මම බොළඳ වෙන්නේ? ඇයි මං අනුන්ගේ නූල් සූත්‍රයෙන් නැට වෙන්නට යන්නේ? අනිත් අය කරන කියන කියන දෙයින් මං ඇයි කුලප් වෙන්නේ? එහෙම වෙන්නට ගියොත් ඒ අය සම්පූර්ණ මාව නැත්තටම නැති කරන්නට එයාට පුළුවන්. අපිට මතකයිනේ පුංචි කාලේ ඉස්කෝලේ යනකොට සමහර වෙලාවට අනිත් ළමයි මොකක් හරි එකක් අපිට කියනවා විහිළුවට එහෙම නැත්නම් අපිව කේන්ති ගස්සන්න මොකක් හරි නමක් කියනවා. ඉස්කෝලේ යන කාලේ අපි හැමෝටම මොකක් හරි නමක් වැටෙනවනේ. ඒතකොට ඒ නම පළවෙනි වතාවට කිව්ව ගමන් අපි ඔන්න කේන්ති අරගෙන කෑ ගැහුවොත් මොකද කරන්නේ? හැමෝම කියන්න ගන්නවා. දකින්න ගන්නේ කියන්න ගන්නවා. ඒකට කුපිත නොවි ඉන්නට පුළුවන් නම් වරක් දෙකක් කියනවා නැවත නැවත කීපවරක් කියලා බලනවා ඊට පස්සේ ඒකට අපි කලබල වෙන බවක් පේන්නට නැත්තම් ඒක එතනින් එහාට නවත්තලා දාන්න. එහෙනම් ලෝකයා කරන කියන දෙයින් අපි කුලප්පු වෙනවයි කියලා තේරුම් ගත්තොත් තමයි එයයි නැවත නැවත අපි කුලප්පු කරන්නට උත්සාහ කරන්නේ. ඒ නිසා ඒ තරම් සාර්ථක ප්‍රයත්නයක් නොවේ කියලා එයාට දැනෙනකොට ඒ අය යම් ප්‍රමාණයකින් කරුණු තේරුම් ගන්න කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒ නිසා මම ඇයි අන් අයගේ කුණු මගේ හිස මත දාගන්නේ? ඇයි අන් අය අදින අදින හැටියට මම නටන්න හදන්නේ? අන් අයගේ කිලුටෙන් ඇයි මම කිලුට වෙන්නේ? මට බැරිද මා පිළිබඳව සංයමයක්, දමනයක් ඇති කරගෙන කටයුතු කරන්න? මෙසේ අත්තාදිපති භාවයේහි පිහිටා තමන් පිළිබඳව ආත්ම ගරුත්වයක් ආත්ම විශ්වාසයක් ආත්ම ශක්තියක් තමන් තුළින් නිර්මාණය කරගෙන ඒ මත පිහිටන්නට පුළුවන් නම් මනසේ පහළ වෙන ආවේගීය ද්වේෂය අපට පළවා හරින්නට ඒ උදව් වෙනවා. ඊළඟට හතරවෙනි කාරණය තමයි මේ කර්මයේ විපාක දෙන ක්‍රම ගැන කල්පනා කරලා බැලීම. කුසල කර්මය හෝ අකුසල කර්මය හෝ අපි වෙත විපාක දෙන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි තමන් හරහා ක්‍රියාත්මක වෙනවා. තමන්ගේ මනස හරහා. අනිත් එක තමයි අපේ කර්මය අනිත් අයගේ මනස හරහා අපි වෙත ක්‍රියාත්මක වෙනවා. අනිත් එක තමයි සබා දහම හරහා ක්‍රියාත්මක අපි හිතමු අපි සසරේ ප්‍රාණඝාත අකුසලයක් කරලා තියෙනවා. ප්‍රාණඝාත අකුසලයේ ඍජු කර්ම විපාකය තමයි අකල් මරණය. ඒ බඳු ප්‍රබල අකුසල කර්මයක් අපි කරගෙන තියෙනවා නම් ඒ කර්මය ඉස්මතු වෙනකොට තමන්ගේ මනස දුබල නම් තමන් තුලින් මේක මතු වෙන්න පුළුවන්. මතු වෙනකොට ඒ තනත්තාට හිතෙන්නට ගන්නවා මොකක් හරි පොඩි දෙයකින් ගැටිලා හොඳ පාඩමක් උගන්වනවා ජීවිතේ නැති කරගන්න ඕනේ කියලා හිතෙනවා. අනිත් අයට පාඩමක් උගන්වන්න වහ බොනවා බෙල්ලවල දා ගන්නවා ගඟේ පනිනවා මුහුදේ පනිනවා කෝච්චියට බෙල්ල තියනවා අනුන්ට පාඩමක් උගන්වන්න. එහෙම නැත්නම් අනුන්ට පාඩමක් ඉගැන්වීම කෙසේ වෙතත් එක්ක Taman අමනාප වෙලා ලෝකයෙන් පලා යන්නට ප්‍රශ්න වලට මුහුණ දී ගන්නට බැරුව මොන දෙයකින් හරි තමන්ගේ මනසේ ඒබඳු හැඟීමක් ඇති වෙනවා. ඇති වෙලා තමන්ම ජීවිතේ නැති කරගන්නවා. අනුන්ට පාඩම් ඉගැන්වීම කෙසේ වෙතත් තමන්ගේ කර්මය තමන්ගේම මනසෙන් මතුවලා තමන්ගේම ජීවිතය විනාශ කරනවා. ඒක බොහොම බරපතලයි. සියදිවි නසා ගන්නවා නම් ද්වේෂ සහගතව අනන්ත ආත්ම ගණනාවක් මේ අනන්ත සසරේ බොහෝ කාලාන්තරයක් ඒකට නැවත නැවත ඇබ්බැහි වෙන්නට පුළුවන්. ඒ වගේ මනුස්සාත්ම භාවයකට නැවත පැමිණෙන්නටත් ඒක බාධකයක්. ලබාපු ආත්ම භාවය ප්‍රතික්ෂේප කරනවා කියන්නේ. නැවත මනුස්සත් භවකට එන්නට ලොකු බාධාවක්. මනුස්සාත්ම භාවයකට යම් කුසලයක් නිසා යම් හේතුවක් නිසා පැමිණියම් ඊළඟ ආත්මෙත් අර ආයු කාලය වෙනකොට අර සංඥා මතුවලා බොහෝ දුරට දිවිනසා ගන්නට පුළුවන්. ඊළඟ ආත්ම වෙනකොට මේක තවත් ඇබ්බැහි වෙලා ඊළඟ ආත්ම වෙනකොට තවත් ඇබ්බැහි වෙලා එන්න එන්න වැඩෙනවා. ඒකයි භයානකම. අපි හිතමු ඒ විදිහට Tamanගේ මනසින් මතුවෙන්නේ Tamanගේ මනස දුබලන. manussත්වයේ වටිනාකම, ජීවිතයේ වටිනාකම, මෙහි තියෙන ආදීනවේ දන්නවනම් කවදාවත් මිනිස්සෙක් දිවි නසා ගන්නට පෙළඹෙන්නේ නැහැ. එතකොට මේ කර්මයට මොකද වෙන්නේ? එතකොට ඉතින් අහල පහල ඉන්න දුර්වලයෝ හරහා ක්‍රියාත්මක වෙනවා. අහල පහල ඉන්නවා නම් දුබලේ ඒ මිනිහට හිතෙනවා වෙඩි තියන්න ඕන බෝම්බ ගහන්න ඕන පිහියෙන් අනින්න ඕන වස ටිකක් දෙන්න ඕන හූනියමක් කරන්න ඕන ඔහොම හිතෙනවා අනිත් මිනිසුන්ට අපි ගැන දැන් මේ මොකද්ද වෙන්නේ කර්මය තියෙන්නේ අපි ළඟ අනිත් මිනිස්සු ඒකට අතකොළු වෙනවා ඒවා විපාක හරිම පුදුමයි මේ ලෝකේ ක්‍රියාත්මක වෙන සබා දහම ගත්තාම ඉතින් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මොනතරම් අසාධාරණද කර්මයේ තියෙන වෙන කෙනෙක් ළඟ. ඇයි මේ තව කෙනෙක් කරා ක්‍රියාත්මක? කිසිම අසාධාරණයක් නැහැ. ඒ මිනිහා දුබල නිසායි ඒ හරහායි කර්මයේ ක්‍රියාත්මක මේ ලෝකේ හැම ශක්තියක්ම ඒ ඒ මාධ්‍යයන් ඇසුරු කොටගෙන තමයි ක්‍රියාත්මක. දැන් වායෝ වගේ මාධ්‍යයක් දුර්වල තැන් ඇසුරු කරගෙන තමයි. හිස් තැන් ඇසුරු කරගෙන තමයි යන්නේ. විදුලිය වගේ මාධ්‍යයක් ඝන දේවල් ඇසුරු කරගෙන තමයි යන්නේ. එතකොට අකුසල කර්මය හරියට වායෝ වගේ දුර්වලම තැන් ඇසුරු කරගෙන තමයි යන්නේ. කුසලය කියන එක විදුලිය වගේ ඝන දේවල්, ශක්තිමත් දේවල්, සද්ධාවෙන්, ප්‍රඥාවෙන්, වීර්යෙන් වැඩුණු මනස ඇසුරු කරගෙන තමයි කුසල ශක්තිය ක්‍රියාත්මක. හැබැයි දුර්වල මනස ක්‍රියාත්මක ඇසුරු කරගෙන තමයි අකුසල කර්ම ක්‍රියාත්මක. ඉතින් තමන්ගේ මනස දුබල නම් පහසුවෙන් එතනින්ම මතුවෙනවා. ආ ඉතින් අහල පහල කොහෙවත් යන්න දෙයක් නැහැ. තමන්ගේ මනස ශක්තිමත් නම් අහල පහල ඉන්න දුර්වලයේ කරහ තමන් වෙත මතුවෙනවා. ඒක ඉතින් බිරිඳ වෙන්නත් පුළුවන්, සැමියා වෙන්නත් පුළුවන්, දරුවා වෙන්නත් පුළුවන්, අම්මා තාත්තා වෙන්නත් පුළුවන්, ආයතන ප්‍රධානියා වෙන්නත් පුළුවන්, කවදාවත් නුදුටු කෙනෙක් වෙන්නත් පුළුවන්, ඕන කෙනෙක් වෙන්න පුළුවන්, හතුරෙක් වෙන්නත් පුළුවන්, මිතුරෙක් වෙන්නත් පුළුවන්. දුබලයා කොතනද? එතනින් අපේ කර්ම වේගය මතුවෙනවා. හැබැයි ඉතින් අහක ඉඳලා අසරණේ ඒකට දෙල්ල තියන්නේ. දැන් මුගලන් හාමුදුරුවෝ සම්බන්ධව සිද්ධ වුනේ එහෙම දෙයක්. උන්වහන්සේ සතුව කර්මය තියෙනවා. ඒක විපාක දෙන්නට ඕනේ. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් නිසා උන්වහන්සේගේ මනස බොහොම ශක්තිමත්. එතනින් මේ කර්මය මතුවෙන්නට කොහොමවත් ඉඩක් නැහැ. එහෙනම් දැන් මොකද වෙන්නේ? අනිවාර්යෙන් විපාක දෙන්නටත් ඕනේ. දැන් මේ කර්ම ශක්තිය අහල පහල ඉන්න දුර්වලයෝ හරහා ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ අය මහා ලොකු දෙයක් කළා වගේ හිතා ගන්නවා අපි නියමෙටම වැඩේ කළා කියලා. හැබැයි උන්වහන්සේ කර්මයෙන් නිදහස් වුණා අර අය අනන්ත කල්ප කාලාන්තරයක් විඳවන්නට ආනන්තරය කර්මයක් කරගත්තා මේ කාරණේ අපට හරියටම දකින්න පුළුවන් නම් අපිව නසන්න අපිව වනසන්න අපට බනින්න අපට හිංසා කරන්න එන මිනිස්සු ගැන ද්වේෂ කරන එක නෙමෙයි ඇත්තටම අනුකම්පා කරන්න වටිනවා දුර්වලකම තියෙන අපි ළඟයි වල කපලා තියෙන අපි මේ මිනිහා ඉබාගාතය ඇවිල්ලා ඒකට වැටෙන්නයි යන්නේ ඉතින් එහෙමනම් කර්මය මා සතුව තියෙනවනේ ඔන්න ඔහි වෙඩි තියලා ගියද්දෙන් කියලා පපුව අල්ලගෙන ඉන්න එක නෙමෙයි පින්නතුනේ. මමත් රැකෙන්නට ඕනේ මේ මිනිස්සයත් මේකෙන් බේර ගන්නට ඕනේ. මම කපාපු වලටයි වැටෙන්නට යන්නේ. එනිසා පව් අසරණයා ඒ නිසා එකෙන් වළක්ව ගන්නට පුළුවන් නම් මටත් වළකින්නට පුළුවන් නම් ඥානවන්තව අපිට කරන්න පුළුවන් දේ ඒකයි. ඒ නිසා මෙසේ දකින්නට පුළුවන් නම් ඇත්තටම අපට හිංසා කරන අපට වෛර කරන මිනිස්සු ගැන ද්වේෂය ඇති කරනවා වෙනුවට සැබවින්ම අනුකම්පාවක් කරුණාවක් ඇති කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ තමන්ට එරෙහි වෙන පුද්ගලයන් සම්බන්ධව තමන්ට බොහෝ හානි කරන අය සම්බන්ධවත් කරුණාව දක්වන්නට සමත් වුණේ. ඇයි? උන්වහන්සේ දන්නවා ලෝකයේ තුල දේවල් ක්‍රියාත්මක වෙන හැටි. ඒ නිසා තමන් වහන්සේට කාටවත් හානි කරන්නට බෑ. තමන් සතුව ඒ බඳු කර්ම වේගයක් නැත්තම්. මදුරුවෙක්වත් තලලා මරන්නට බෑ පින්නතුන් ඌටත් අකාලේ මැරෙන්න හේතුවක් නැත්තම් කොච්චර තලුවත් උයි කීටලා යනවා හැබැයි ඉතින් බනහද්දි හරි අහක බලාගෙන ගැහුවත් පැරිලා ඇඹරිලා යනවා ඌටත් ඒ වෙලාවට සුදුසු හේතුවක් මතුව එතකොට බන අහහා වුණත් ඌ කර්මයෙන් නිදහස් කරලා ඒක අපේ මල්ලට දාගන්න පුළුවන් මෙහෙම දකින්නට පුළුවන් නම් සැබවින්ම අපිට බොහෝ පාප ධර්මයන්ගෙන් වළකින්නටත් පුළුවන් ඒ වගේම අපට ඉරෙහි වෙන අය පිළිබඳව ද්වේෂ කරනවා වෙනුවට අනුකම්පා කරන්න පුළුවන්. එතකොට අහල පහල කෙනෙක් නොහිටියොත් දුර්වලෙ ඊට පස්සේ කර්මයට මොකද වෙන්නේ? සෝබා දහම හරහා ක්‍රියාත්මක වෙනවා. ගම් වතුර ගලලා මුහුදු ගොඩ ගලලා අකුණු ගහලා වැස්ස වැහැලා ලෙඩ හැදිලා නොඑක් දේවල් වලින් නාය ගිහිල්ලා ගිනි කඳු පුපුරලා ඕන තරම් ක්‍රම තියෙනවා. හැබැයි ඉතින් එහෙම වෙනකම් මිනිස්සුන්ට බලා ඉන්න බෑ මිනිස්සු ඇඟිලි ගහලා අත පුච්ච ගන්නවා. මේ න්‍යාය මේ ස්වභාවය මේ ලෝක ධර්මතාවය අපට හරියට තේරුම් ගන්නට පුළුවන් නම් ඇත්තටම ලෝකයා පිළිබඳව අනුකම්පාවක් ඇති වෙනවා ද්වේෂ කරනවා වෙනුවට ඊළඟට පස්වෙනි ක්‍රමය තමයි පළමුවෙන්ම තමන් සැකසෙන්නට ඕන. අත්තානමේව පටමං පතිරූපේ නිවේසය. අතඤ්ඤ මනසාසෙය්‍ය නකිලිස්සෙය්‍ය පඬිතෝ කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ අනුන්ට අවවාද කරන්න ඉස්සෙල්ලා තමන් සැකසෙන්න උත්සාහ කරන්න. අඩුතරමින් අනුන්ට කෑකෝ ගහන්නට යන්න ඉස්සෙල්ලා මට පුළුවන්ද අපට සියල්ල මේ රහත් වෙලා අනුන්ට උපදෙස් දෙන්නට පුළුවන් වෙනකම් බලා හිටියොත් ඉතින් කවදාවත් කාටවත් උපදේශයක් දෙන්න හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන් මේ ජීවිතේ. ඒ නිසා රහත් වෙලා අනුන්ට උපදෙස් දෙන්නට ඕනයි කියන කතාව නෙමෙයි මේකෙන් කියන්නේ. තව කෙනෙකුගේ වරදක් දැකලා ඒ වැරද්ද හදන්න යන්න නම් අඩුම තරමින් ඒකෙන් කුපිත නොවි ඉන්නට තරම්වත් මගේ මනස සංසුන් කරගන්නට මම දක්ෂ වෙන්නට. දැන් සමහර ලෝකෙ සිද්ධ වෙන අසාධාරණයන් තේරෙහිව කටයුතු කරන්න යනවා. අසාධාරණ වෙන්නේ ලෝකෙනු. ඒකෙන් Taman නිකන් කුපිත වෙලා කුලප්පු වෙලා තවත් පිරිසක් කුලප්පු කරගෙන නොයෙක් අපරාධ කරන්නට ඉදිරිපත් වෙනවා. ඉතින් ලෝකයේ අසාධාරණය සකසන්නේ කොහොමද? Tamanගේ මනසට රත් සාධාරණයක් කරගන්න බැරි. Tamanගේ මනසට මෙලෝ පරලෝ සිද්ධ වෙන්නට යන අසාධාරණේවත් වළක්ව ගන්න බැරි නම් ඒ මනුස්සයාගෙන් ලෝකෙට වෙන්නට පුළුවන් සාධාරණේ මොකද්ද? <laughs> ඒ නිසා ලෝකයේ අපේ සියලු වැරදි හදාගෙන අනුන් හදන්නට කියන කතාවක් නෙමෙයි. අපි අඩුපාඩු නැතුව අන් අයට උපදෙස් දෙන්න කියන කතාවක් නෙමෙයි. ඒක තමයි නිවැරදිකම. නමුත් අපිට දැනට පුළුවන් හැටියට අනුන්ට අවවාද කරන්න ඕන, අනුන් සකසන්න ඕන. හැබැයි එහෙම සකසන්නේ යනවනම් පළවෙනිම කාරණේ ඒ අය කරන වරදින් Taman කුපිත නොවි ඉන්නටවත්, Taman කුලප්පු නොවි ඉන්නටවත් පුළුවන් නම් අන්නේ තනත්තා තමයි ලෝකය හදන්නට සුදුස්සා. ඒ තැනැත්තා තමයි ලෝකෙට උපදෙස් දෙන්න සුදුස්සා. බුදුරජාණන් වහන්සේ සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති. දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේසේ. ශාන්ත වූ බුදුරජාණන් වහන්සේ ලෝකයා ශාන්ත කරන්නට දහම් දෙසුවා. දමණය වූ බුදුහාමුදුරුවෝ ලෝකයා දමණය කරන්න දහම් දෙසුවා. එතකොට අඩුතරමින් මතුවෙන ආවේගය පාලනය කරගන්නවත් Taman සමත් නැතිනම් අනුන් සකසනවා කියන එක ලේසි පාසු කටයුත්තක් නෙමෙයි. ඒ නිසා අනුන් සකසන්නට අනෙකාගේ වරදට උපදෙස් දෙන්නට කෑකෝ ගහන්නට යන්න ඉස්සෙල්ලා මට පුළුවන්ද මගේ මනසේන ආවේගය සමනය කරගන්නට එහෙම බැරි නම් ඉතින් ඒ මිනිස්සයා ඉන්න මල්ලෙම තමයි මාත් අපි දෙන්නම එකම වලේ එහෙනම් ඉතින් මං කොහොමද ඊට වඩා වැඩි වෙන්නේ ඊට වඩා සුවිශේෂ වෙන්නේ මං කොහොමද මේ මනුස්සයාට උපදෙස් දෙන්නේ ඒ නිසා අනෙක් කාට උපදෙස් දෙන්න නම් අඩුතරමින් ඒ මිනිස්සයා වලෙින් දැද්දී අපිට ගොඩ ඉන්නවත් පුළුවන් වෙනවා. ඒ නිසා තමන් පළමුව සැකසෙන්නට ඕනේ කියන මේ කාරණේ හරියට හිතට ගත්තොත් අපට බොහෝ අවස්ථාවලදී මතුවෙන ද්වේෂය පාලනය කරගන්නට ඒ උපකාර වෙනවා. ඊළඟට හයවෙනි කාරණය තමයි අන් අයගෙන් නොයෙකුත් ගැටීම් හැපීම් හැලහැප්පිලි Taman අකමැති දේවල් සිද්ධ වෙනකොට මෙය ශාන්ති පාරමිතාව පුරන්නට මට සුදුසුම ෂණ සම්පත්තියක් කියලා තේරුම් ගැනීම. ඉවසීමේ පාරමිතාව පුහුණු කරන්නට බෑ පින්නතුනේ අකමැති දේවල් සිද්ධ වෙන්නේ නැත්තම්. අපි කැමති දේවල්ම නම් හැමතිස්සෙම සිද්ධ වෙන්නේ අපි ප්‍රිය කරන දේවල්ම නම් සිද්ධ වෙන්නේ කොයි අවස්ථාවේදී අපි ඉවසීම පුහුණු කරන්නේ මට නම් තරහ යන්නේ කියලා කියන්න පුළුවන් වෙන්නේ තරහ ගන්නට කරුණු පැමිණෙද්දී තරහ නොගෙන ඉන්නට පුළුවන් නම් තමයි මට නම් ඉවසීම තියනවා කියලා කියන්න පුළුවන්. එහෙනම් ඉතින් මේක මැනගන්නත් මේක පුහුණු කරන්නත් එකම අවස්ථාව කොයි අවස්ථාවද අපි අකමැති දේවල් සිදු වෙන අවස්ථාව. බැනුම් අහන්නට, දොස් අහන්නට, ඒ වගේම බලාපොරොත්තු කඩ වෙන පංචේන් ෂඩේන්ද්‍රයන්ටම අකමැති අරමුණු හැම වෙන අවස්ථාව තමයි අපට අපේ මනසේ ඉවසීම ශාන්තිය පුහුණු කරන්නට සුදුසුම අවස්ථාව. මගේ ජීවිතෙත් මම බොහෝ කාලයක් ප්‍රාර්ථනා කළා මම අකමැති දේවල් නම් වෙන්නට එපා. නමුත් කාලයක් යද්දී තමයි මට වැටහුනේ අකමැති දේවල් වලින්මයි යහපතක් කියලා තියෙන්නේ. කැමති දේවල් සිද්ධ වෙච්ච අවස්ථාවල ඇලිලා බැඳිලා පැටලිලා තෘෂ්ණාව වැඩි වෙලා බලාපොරොත්තු වැඩි වෙලා මාන්නය වැඩි වෙලා මුලාව වැඩි වෙලා කුහකකම් වැඩි වෙලා ඕවා විතරයි වැඩි වෙලා තියෙන්නේ. අකමැති වේ දේවල් වෙච්ච අවස්ථාවල දඟලලා තියෙනවා ඉවසලා තියෙනවා දරා ගන්නට පුරුදු වෙලා තියෙනවා විමසලා තියෙනවා ප්‍රශ්නේ මොකද්ද හොයලා තියෙනවා හේතු හඳුනාගෙන තියෙනවා වෙනස් කරන්න වීරිය කරලා තියෙනවා ඒක පළදරලා තියෙනවා එතකොට ඒ තුලින් සැනසීම ලැබිලා තියෙනවා බැලුවාම ගැටලු ගැටලු වලට හේතු ඒ නිදහස් වීමේ සඳහා මඟ මේ චතුරාර්ය සත්‍යම නොදැනුවත්ව හරි පුහුණු කරලා තියෙන්නේ අකමැති දේවල් සිද්ධ වෙච්ච අවස්ථාව. ඒ නිසා චතුරාර්ය සත්‍ය පළවෙනි සත්‍ය මොකද්ද? දුක්ඛ සත්‍ය. දුක කියන එක තිබුණ නැත්නම් ඉතින් අපි අපි එතකොට කුමක් කරහාද මේක පුහුණු කරන්නේ? නිසා දුක කියන එක ලෝකයේ තියෙන නිසාමයි දුකින් එතර වෙන්නට සිද්ධ වෙන්නේ. මේ කාරණය හඳුනාගෙන අපට මනස පුහුණු කරන්නට ඒ දුකින් එතර වීම සඳහා අවශ්‍ය ශාන්තිය, අදිෂ්ඨානය, වීරය, ප්‍රඥාව, කරුණා මෛත්‍රිය මේ හැම දෙයක්ම අපට මතු කරගන්නට අවශ්‍ය වෙන්නේ සුදුසු වෙන්නේ අකමැති දේවල් සිදුවෙන අවස්ථාවල. එමනම් ඒ අවස්ථාව ගැටෙන්නට කාරණයක්ම නෙමෙයි අපේ මනසේ පාරමිතා ධර්ම ಗುಣධර්ම පුහුණු කරන්න සුදුසුම අවස්ථාවක් කියලා හරියට හඳුනාගෙන පුහුණු කරන්න පුළුවන් නම් ඒ මහත් වූ විජයග්‍රහණයක් සඳහා මෙලව පරලව અભිවෘද්ධිය සඳහා හේතු වෙනවා. දැන් අපි ක්‍රම හයක් කිව්වා. පළවෙනි එක තමයි සිතුවිලි මාත්‍රයක් කියලා හඳුනා ගැනීම. දෙවෙනි එක තමයි එසේ සිදුවෙන්නට හේතු තියනවායි කියලා සහේතුක බව කල්පනා කිරීම. තුන්වෙනි එක තමයි අත්තාධිපති භාවයේ පිහිලා අනිත් අය කරන දේවල් වලින් මම නිකන් දඟලන්නේ මොකටද කියලා තමන් ගැන හිතලා බලන එක. හතරවෙනි කාරණේ තමයි කර්මයේ විපාක දෙන ක්‍රම පිළිබඳව සිතලා බැලීම. පස්වෙනි කාරණේ තමයි අත්තානමේව පටමන් මුලින්ම තමන් සැකසෙන්නට ඕනේ කියලා හිතින් හයවෙනි කාරණේ තමයි මේ පාරමිතා පුරන්න ශාන්තිය වඩන්න සුදුසු අවස්ථාවක් කියලා දැනගැනීම. ඔය එකම ක්‍රමයකටවත් මනස සකසා ගන්න බැරි නම් හත්වෙනි ක්‍රමේ තමයි පලා යන්නේ. ඒ කියන්නේ එක්ක අරමුණ වෙනස් කරනවා එහෙම නැත්නම් ඉන්න තැන වෙනස් කරනවා. පරිසරය හෝ අරමුණ හෝ වෙනස් කිරීම මොකුත්ම පියවරක් ගන්නට බැරි නම් අවසාන ක්‍රමේ ඒක නිවැරදි ප්‍රතිචාර දැක්වීමක් නෙමෙයි ප්‍රතිචාර දක්වන්න Tamanට හයියක් ඇත්තේම නැත්තම් දැන් තවදුරටත් මෙතන හිටියොත් මහා ආරවුලක් ඇති වෙන්නයි යන්නේ මටත් ඔරොත්තු දීමේ ශක්තිය නැති වීගෙන යනවා පාලනේ නැති වෙනවා අනේකාත් කුපිත වෙනවා තව ටිකක් වෙලා හිටියොත් නම් ගහ බැන ගන්නටයි වෙන්නේ කියලා තේරෙනවා නම් හිමින් සැරේ මගේ හැරලා යන්නේක හොඳයි එහෙම නැත්නම් අර ආඝාත පටිවිණය සූත්‍රයේ දක්වලා තියෙන ආකාරයට ඒ ආරම්මණය වෙනස් කරලා යහපත් අරමුණක් මනසට ගන්න එක හොඳයි. එතනම ඉඳලා වෙනත් අරමුණක් ගන්නට පුළුවන් නම් එහෙම එහෙම ගන්නට බැරි නම් ස්ථානය පරිසරය වෙනස් කරලා හරි වෙන්නට යන මහ විනාශයේ වළක්වා ගන්නට තමන් උත්සාහ කරන්න ඕන අර මොකවත්ම බැරි නම් අපිට ඉතින් පුහුණු කරන්න වෙන්නේ එහෙම වුණොත් අන්තිම එක තමයි කියන්නේ. එහෙම හිතන්නේ නැතුව මේන් මුල් කරුණුත් අපිට පුහුණු කරන්න පුළුවන්. පලායනයක නිදහසට කාරණයක් නෙමෙයි. දුර්වලම නම් බැරිම නම් කරන්නට දෙයක් තමයි ඒ. මුලින් කියපු කරුණු හයම අපට උත්සාහ කළොත් පුහුණු කරන්නට බැරි කමක් නැහැ. ඒ නිසා ඒ ආකාරයෙන් Tamanගේ මනසේ මතුවෙන ආවේග හඳුනාගෙන මේ ක්‍රම 6 7න් තමන්ටේ අවස්ථාවට මතු කරගත හැකි ක්‍රමයක් නැවත නැවත පුහුණු කරලා මානසික ආවේග දුරු කරගෙන සහනදායී මනසින්